ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං ධම්මං දේසේති යතෝ කෝ ආවසෝ භික්ඛුනෝ චේතසා චිත්තං හෝති තස්සේ තං භික්ඛුනෝ කල්හං වෙය්‍යා කරණං කීනාසා ජාති බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉච්ඡ අත්තියා තත්තාපජානාති තී ශ්‍රද්ධාවන්ත කාරුණික ශ්‍රී ලංකා වාසී ලෝක වාසී පින්නතුනේ අපාද මාත්‍රිකා කරගත් ඝාතා ධර්මයේ තිබෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාත පාළියේහි සත්තා වාස වග්ගයේ සීලායූපම සූත්‍රය කියන මේ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවෙහි අන්තර්ගතය තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධය කොයි ආකාරයටද මන බලන්නේ කියන කාරණය. බුදුරජාණන් වහන්සේ සමයේ අපට සිටි මහත් ප්‍රඥා ලෝකයක් තමයි සරියුත් මහරහතන් වහන්සේ. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ චන්දිකා පුත්‍ර කියන ස්වාමින් වහන්සේට සහ භික්ෂු මහා සංඝයාට දැනවදාරන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවට හේතුකාරකයේ භවට පත් වෙන්නේ දේවදත්ත භික්ෂුව විසින් දිනතුනේ කියනවා ඔහුගේ භික්ෂූන්ලත් ඔහුගේ අනුගාමිකයොත් සසර කෙලවර කරපු අය. ඔවුන් සසර කෙලවර කරපු අය අපිත් රහත් අය කියලා කියනවා. කොහොමද අපි මේ සිතෙන් සිත බලන වැඩපිළිවෙල තුලදී අපිත් අවබෝධයටපත් වුණා අපිටත් වෙන භවයක් පේන්නේ මේ ආත්ම භාවයෙන්ම අපේ ජීවිත අවසන් කියලා ප්‍රකාශ කරනවා කියලා. පින්නතුනේ නමුත් මේ සරියුත් මහරහතන් වහන්සේ අපිට පෙන්වලා දෙන විදියට මිනිසුන්ගේ අවබෝධය දැනගත යුතුයි තේරුම් ගත යුතුයි. එහෙම නැතුව පින්නොතුනේ අහවල් අවබෝධයේ සිටියයි කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පින්නොතුනේ ප්‍රධාන වශයෙන් ගත්තාම අපේ සිත්වල තියෙන ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල ධර්ම ප්‍රහාණය වෙන්න ඕන. දැන් මේ ධහමක් අවශ්‍ය කරන්නේ ඕනම ආගමක් අවශ්‍ය කරන්නේ අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට මිසක් වැඩි කිරීමට නෙමෙයි. නිතතින් මිනිසුන් ලෝභයෙන් ගිනි ගන්නවා, ద్వේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා. එහෙනම් තථාගත ධර්මයේ තියෙන්නේ මිනිස්යාගේ සිත්වල පවතින ද්වේෂගින්න නිවන්න. ඒ වගේම මෝහගින්න නිවන්න. ලෝභ ගින්න නිවන්න මේ ලෝභය නිසාම තමයි කලකෝලහල ප්‍රශ්න ඉතින් සරියුත් මහරහතන් වහන්සේ පෙන්වනව පෙන්වතුනේ යමෙක්ගේ මෙන්න මේ ලෝභ ద్వේෂ මෝහ ගිනි නිවෙන්න ඕන රාග ගිනි නිවෙන්න ඕන මෙහෙම නැත්තම් පින්නතුනේ ඒක අවබෝධයක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ යහපත් ඉඳුරන් තියෙන්න ඕන ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන කාම භව රූප භව අරූප භව අභිභවා මේ ලෝකයේ විශේෂ ඥාණයෙන් දකින්න ඕන ඒ ආකාරයෙන් සිත පුරුදු කරන්න ඕන ඇහැට ගැටෙන රූපය කෙරෙහි ඒ පැමිණීමද එහි පැවැත්මද එහි පහව යාමද අල්ලා ගැනීමකින් තොරව දකින්න ඕන. කනට ඇසෙන ශබ්දයද එහි පැවැත්මද එහි පහව යාමද අල්ලා ගැනීමකින් තොරව නොඇලීමකින් තොරව දකින්න ඕන. නාසයට දැනෙන ගන්ධයද එහි පැවැත්මද එහි විනාශය එහෙම නැත්නම් පහව යෑමද නොඇලුණු බුද්ධියේ ඥාණයෙන් දකින්න ඕන. මේවා දකින්න පුළුවන්කම තියෙන්න පින්නතුනේ ලෝකෝත්තර ඥාන දර්ශනයකට පිවිසුණු අයෙකුට පමණයි. නැතිනම් මේ විශේෂ ඥාන දර්ශනයෙන් දකින්න දන්නේ නැති නිසා අර රූප, ශබ්ද, ගන්ධ පැමිණෙන විටම පින්නතුනි මම මගේ ආත්මය කොට වෙලා ගන්නා ස්වභාවයක් තියෙනවා පුතජන මනසේ. ඒ වගේම පින්නතුනි රස පැමිණෙනකොට ඒවායි පැවතීම නැතුව යාම හඳුන ගන්න ඕන. ස්පර්ශයද පැවැත්ම නැතුව යාම හඳුන ගන්න ඕන. විශේෂයි පින්නතුනේ සිත සිත තුල පහළ වෙන ලෝභ, ద్వේෂ, මෝහ ආදී අනේක මාන ධර්ම අප්‍රමාණ පහළ වෙනවා. මේවයි හට ගැනීමත් හේතුකාරකයක් පැවැත්මත් අවසානයත් නොඇලුණු බුද්ධියෙන් දකිමින් වාසය කරනවා නම් පමණක්ම ආන්න ඒ අයටයි කීනාසවයන් වහන්සේලා කියලා කියන්නේ. එහෙම නැතුව මේ සදායතන තදින් අල්ලගත්ත ලෝභ ద్వේෂ මෝහ මාන ආදී අකුසල ධර්ම රැස් කරගත්ත හිතකට කියන්නේ නැහැ කවමදාකවත් මේ ආර්ය සිතක් ආර්ය භාවයටපත් උනා කියලා. පින්නතුනේ පින්නතුන් දැකලා තියෙනවා දැනටත් ලෝකේ තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා මේ අශෝක ස්තම්භ කියලා තියෙන විශාල කණු තියෙනවා නොසෙල් වෙන විදියට සිටෝපු කණු තියෙනවා ලංකාවෙත් තියෙනවා ඒ වගේ දැවැන්ත ගල් කණු තියෙනවා ඒ කණු මෙහිමයි පින්නතුනේ සිටවන්නේ අපි හිතමු ඒක අඩි 50ක් කුසනම් ඒ අඩි 50ක් කුස ගල් කණුව අඩි 25ක් විතරම පොළොව යටට තවත් අඩි 25ක් තමයි පොළොව උඩට තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි මේ ගල් කණු ස්ථාපිත කරන්නේ. ඇයි මෙහෙම ස්ථාපිත කරන්නේ? නොසෙල් වෙන අන්දමින් බොහෝ කාලයක් යුග යුග ගණනාවක් පැවතීමට අවශ්‍ය කරන නිසා. ආන්න ඒ වාගේ පින්නතුනේ අකම්පිත හිතක් නොසෙල් වෙන හිතක් අර ඉන්ද්‍රකීලයක් වාගේ ඒ ස්තම්භයක් වාගේ නොසෙල්වි පවතිනවා පින්නතුනේ. නොසෙල්වි පවතිනවා. මොන පැත්තෙන් වැහි සුලන් හැමුවත් නොසෙල් වෙන ස්තම්භයේ වාගේ සිතක් පවතිනවා කීනාසවයන් වහන්සේලාට. ආන්නේ ಗುಣධර්ම නැත්නම් ඔය දේවදත්ත හිමියන්ට කියන්න පුළුවන් කමක් නැහැ අපි රහතන් වහන්සේලාය අපි සසර ගමන ඉවර කරගත් අය කියලා ප්‍රකාශ කරන්නට බැරි බව සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ චන්දිකා පුත්‍ර ස්වාස්ත වහන්සේ ඇතුළු ඒ හැම දිනාටම ඒ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේලුවනෙහි වැඩ වාසය කරන සමයේදී පින්නතුන්ට මේ සූත්‍ර දේශනාව බොහෝම අගේ ඇති සූත්‍ර දේශනාවක් සංක්ෂිප්ත වශයෙන් දේශනා කළා. දැන් මේක තවත් පුළුල් ආකාරයෙන් වටහා ගත යුතුයි ජීවිත අවබෝධය සඳහා. මේ ජීවිත අවබෝධය සඳහා මේකෙනුත් කරුණු එකතු කරගන්න පුළුවන්. නමුත් මේක තුල අන්තර්ගතය තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය ගැන. නමුත් ඉතින් පින්නතුන් අපි තාම රහත් වෙලා නෑ නේද කියලා කල්පනා කරાવી. නමුත් පින්නතුනි මේ භවය තුලම හොඳ උගටි තඥ පුජ්‍යලයක් නම් නුවණක් ඇති පුජ්‍යලයක් නම් මේ භවය තුල මේ ආධ්‍යාත්මික ගුණයන් හඳුනා ගන්නවා. මේ ආධ්‍යාත්මික ගුණයන් හඳුනා ගැනීමට පියවරක් හැටියට පින්නතුනේ මුලින්ම සිත දිහා බලාගෙන ඉන්න පුරුදු වෙන්න. දවසකට පැය භාගයක් කිසිවක් නොසිතා කිසිවක් නොසිතා කියන්නේ විශේෂයෙන් අරමුණක් නොගෙන සිතෙහි හැසිරීම බලාගෙන සිටින්න. මෙන්න සිත අවබෝධ කරගන්න මූලික එක පියවරක්. දවසට පැය භාගයක් විශේෂ අරමුණකට කාර්යයකට සිත නොයදවා සිතෙහි ස්වභාවය සැරිසැරීම මනාව හඳුනා ගන්නවා. මේ ආකාරයෙන් හඳුනා ගන්න තැනත්තාට ක්‍රමානුකූලව චිත්ත චෛතසික ධර්මවල ලක්ෂණ ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ආන්න ඊට පසුව පින්න තුනේ තමන්ගේ චරිතය තමන්ට හඳුන ගන්න පුළුවන්. තමන් ද්වේෂ චරිතයක්ද? තමන් මෝහ චරිතයක්ද? තමන් රාග චරිතයක්ද? මාන උද්දච්ච චරිතයක්ද යන්න යන්න පිළිබඳව වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ආන්න එසේ වැටහීමක් ඇති කරගන්න තනත්තාටම සිතෙහි තව තවත් ගැඹුරින් ගැඹුරට විග්‍රහයන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට පින්නතුනේ මේ ධර්මකාරණය කියවෙන ආකාරයට සිතෙහි द्वේෂය උපදන ආකාරය නොඇලීමෙන් බලාගෙන සිටිනවා. ඒ පවතින ආකාරය නොඇලීමෙන් බලා සිටිනවා. ඒ පහව යන ආකාරය නොඇලීමෙන් බලා සිටිනවා. කලකිරීම සිතෙහි හටගන්නවා දකිනවා. එය පවතින ආකාරය නොඇලීමෙන් බලා සිටිනවා. එය පහව යාම නොඇලීමෙන් බලා සිටිනවා. සිතක් පහළ වුණාම පින්නතුනේ මේ පුහුදුන් සිතක් එකවරම ගිහිල්ලා ඒ සිත අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ පින්නතුනේ ද්වේෂයක් නම් ද්වේෂයේ ක්‍රියාවට නැන්වෙනවා. මෝහයක් නම් මෝහයේ ක්‍රියාවට නැන්වෙනවා. කලකිරීමක් නම් පින්නතුනේ ඒ කලකිරීම සුළු මොහොතයි පවතින්නේ පහව යනවා. නමුත් අර කලකිරීම පහව යන්නට කලින් සිත අල්ලගත්ත නිසා ඒ කලකිරීමට හේතු වෙලා අපි දකින්න රටේ නොයෙකුත් විපත්තිකර ස්වභාවයන් දුර්ලභව ලැබූ මේ මිනිස් ආත්මයට සිද්ධ කරගන්නවා. Tamanta අනුන්ට සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් පින්නතුනේ සිත ගැන සිතෙහි හැසිරීම ගැන අවබෝධයක් තියෙනවා නම් උමුතුවටපත් වෙන්නේ. ප්‍රේමයෙන් උමුතුවටපත් වෙන්නෙත් නැහැ වෛරයෙන් උමුතුවටපත් වෙන්නෙත් නැහැ මුලාවටපත් වෙන්නේ ඒ වගේම තණ්හා සහගත ලෝභ සහගත සිටිවිලි වලට උමුතුවටපත් වෙන්නේ අනේක විද මිනිස් සිතක තියෙන හැඟුම් කෙලෙස් පිළිබඳවයි මේ බුදුහාමුදුරු කතා කළේ ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ දර්ශනය හුදු ආගමක් නෙමෙයි සියලු මිනිස්යන්ටම හැදෑරිය යුතු වන මනෝ විද්‍යාවක් මහා මනෝ විද්‍යාඥවරයා තමයි පින්නතුනි ලෞතුරා බුදුහාමුදුරුවෝ. ඒකට හේතුව තමයි දැන් නූතනයේ මනෝ විද්‍යාඥවරු ඔවුන් හඳුනා ගන්නවා මානසයේ ස්වභාවය. මානසයේ හැසිරීම හඳුනාගෙන පොත්පත් ලියලා තියෙනවා. නමුත් පින්නතුනේ මනසේ ස්වභාවයන් පමණක් නෙමෙයි ලෞතුරා බුදු කෙනෙක්. මනසින් නිරුද්ධ වෙන්න මනසින් එහාට යන්නත් පින්නතුනේ අපිට ඉගැන්වුවා. එහෙම නැත්නම් ලෝකෝත්තර කියන වචනේ පාවිච්චි කරන්නේ අන්න ඒකට. ඒ කියන්නේ පින්නතුනේ මේ මනසේ නොඇලී දකින්න. ඒ නිසා තමයි මේ මනස මිරිඟුවක්සේ උපමා කළේ. මිරිඟුවක් තුල ඇලිලා පින්නතුනේ ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කමක් නැහැ. මේ චිත්ත પરම්පරාවත් ඒ වගේ දෙයක් කියලා නොඇලී දකින්න කියන අනුශාසනයයි බුදු කෙනෙක් සිදු කළේ. ඒ වගේම පින්නතුනි පෙන පිටක් වාගේ ගම්මානයක ජීවත් වන කෙනෙකුට නම් ওই වක්කඩක් ළඟ පොඩි ඇලක් දොලක් ළඟ වතුර වැටෙන තැනක ওই පෙන පිටු දකින්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් පෙනපිඩු ඇති වෙමින් මොහොතක් පැවතෙමින් ඒවා නැවතත් දුරු වෙමින් යන ආකාරය දකින්නවා වගේම පින්නතුනේ මේ සිතෙහි ස්වභාවයත් ඒකයි මොනතරම් චිත්ත චෛතසික වේග හටගත්තාද ඒ වේග කිසිවක් නෑ නොවේද දැන් කියලා කල්පනා කරලා බලන්න දසවසක් 20 වසක් ජීවිතේ ගත කරපු එහෙමත් නැත්නම් 40ක් 50ක් වෙන්න පුළුවන් ඔබ ගත කරලා ඇති මේ පසූණු කාලය පුරාවට මේ සිත තුල මොනතරම් පෙනපිඩු හටගත්තද ඒ පෙනපිඩු සියල්ලම පිනුතුනේ පහව ගියා පුපුරා ගියා දැනට තියෙන්නේ මේ මේ වර්තමානයේ ඇති වෙච්ච පෙනපිඩු ටික මේක පින්නතුනේ නොඇලී දකින්න පුහුදුණු සිත දන්නේ නැහැ මේක මම මගේ ආත්මය කියලා බැසගෙන උපාදානය කරගෙන තදින් අල්ලාගෙන දකින්න නිසා පුදුමාකාර ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ තියෙන වේදනාව මේ මිනිස්යා විඳිනව පින්නතුනේ මෙන්න මේ ස්වභාවයට දේශනා කරේ බුදු පියාණන් වහන්සේ මිරිඟුව පසුපස දුවන මුවරැළ වැනි පුහුදුන් සත්වයා දැන් මේ ලෝකයේ විසින් යම්කිසි හිතාගත් දියුණුවක් සංවර්ධනයක් සමෘද්ධියක් හොයමින් කවුරුත් දුවගෙන යනවා දැන් බලන්න මේ මිරිඟුව පස්සේ දුවන විදිය හැබැයි දුවන්න දුවන්න මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වය වැඩි වෙනවා පරිසරයේ දූෂණය වැඩි වෙනවා. මිනිසාට පහසුකම් කොච්චර සැපෙව්වත් ඒ පහසුකම් මදි වෙනවා. ඒක මහ පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. එන්න එන්න අපිරිසුදු ජලය පිරෙන්නේ. එන්න එන්න වාතය අපිරිසුදු වීමෙනුයි හුස්ම ගන්න වෙන්නේ. එන්න එන්න අපිරිසුදු අවැඩදායි වසවිස ආහාරයි මිනිසාට භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. එන්න එන්න මිනිසාගේ ආයුෂ කෙටි වීමත් මහා බරපතල රෝගී තත්වයන් වලින් පිළීමත් මේ මිනිසාට උරුම කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ මේ කල්පිතයක් ලෝකයා විසින් මවන ලද කල්පිතය පස්සේ මේ සත්වයා නොකඩවාම දුවන ස්වභාවය නිසා ඒ කල්පිතය සඵල වෙන්නේ කවමදාකවත් මේ මුළු මහත් ලෝකේම කවදක හරි මේ මුළු සත්ව වර්ගයාම විනාශ වෙන කම්මත් මේ තරංගය දුවගෙන යනවා දියුණුව තියෙන්නේ පෝසත්කම තියෙන්නේ ආධ්‍යාත්මය තුලයි කියන පණිවිඩය මුළු ලෝකයාම හැඳින ගන්නකම් ඔවුන් මේ මිරිඟුව පසුපස දුවල ගිහිල්ලා ඔවුන් ලබන ජයග්‍රහණයක් නැහැ. ඒ නිසා වෙන් පිනුතුනේ ධර්මානුකූලව වැඩෙන්න ධර්මානුකූලව දියුණු වෙන්න ධර්මානුකූලව ජීවිතය යථාර්ථවාදීව දකින්න පුරුදු පුහුණු වෙන කෙනෙකුටම පමණක් සැනසille ජීවත් වීමේ හැකියාව තියෙනවා මුලා වුණු සිත බැහැර කරලා සම්මා දිට්ඨික සිත පිහිටවන්නට අනුශාසනා කරන්න පිණුතුනේ චිත්ත සහනය තියෙන්නේ විතයි. සිතට මුලා නොවූ තැනයි චිත්ත සහනය තියෙන්නේ. එහෙම නැත්නම් පිණුතුනේ චිත්ත සහනය නැහැ. චිත්ත සහනය නැති ජීවිතයක් කුමටද පිණුතුනේ? එබැවින් අපි තථාගතයන්න් වහන්සේගේ අපූරු ඒ ගැඹුරු ධර්මය ටිකෙන් ටික පින්නතුනේ හදාරා ගත්තොත් නොමුලා සිත් ඇතිව මුලා වුණේ නැති සිත් ඇතිව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා ඒ වගේම පින්නතුනේ මේ ඉන්න ඔබ අප හැමදෙනාම මේ සියවස ඇතුළතදී මිය දෙන්නට සූදානම් වෙලා ඉන්න පිරිස ඒ මිය දෙන දවසට නොමුලා සිතෙන් යුක්තව සමු ගැනීමක් කරන්න හැකියාව ලැබුණොත් ආන්න ඒ කෙනාට පුළුවන්කම තියනවා භව ගමන යහපත් කරගන්න සුගතිගාමී කරගන්න සපවත් කරගන්න සිත අපායක් බවට පත් වෙලා ගිනි ගන්න ලෝභ ද්වේෂ මෝහ වලින් තැවුණොත් පිනතුනේ ඒ සිත් යන්නේ සියල්ලම අපායට. දැන් මේ වෙනකොට පිනතුනේ මෙවැනි ආධ්‍යාත්මික ගවේෂණාත්මක දර්ශනයක් නැහැ ගොඩාක් ආගම්වල. ඒ මිනිස්සුන්ගේ ඔළුවට දෙනවා මොකක් හරි දෙයියෙක් හරි භූතයෙක් හරි බ්‍රහ්මයෙක් හරි යකෙක් හරි මල පෙරේතෙක් හරි ඔළුවට දුන්නාම ඉන්නවා එයා තමයි ඔක්කොම කරන්නේ එයාගේ කැමැත්තට තමයි අපි ජීවත් වෙන්නේ. එයා තමයි වස්සවන්නේ, එයා තමයි මේ ඔක්කොම අපිට ගෙවල් දොරවල් පවා දුන්නේ කියලා මනක් කල්පිතයක් දානවා. දැම්මට පස්සේ මිනිස්සයා මේ මනක් කල්පිතය තුල ඉඳගෙන යාගමේ කියන විදියට පව් කරමින්, නොයෙකුත් දේවල් කරමින් වාසය කරනවා. නමුත් පින්නතුනේ අවාසනාව කියලා කියන්නේ මිනිසුන් ස්වර්ගයේ යැද්දට හැමදාම ස්වර්ගයට ගෙනියන්න හදනකොට මිනිස්සු කෑ ගහනවා. ඒක හරි පුදුමයි. දැන් දෙයියෝ ඉන්න තැනට මිනිස්සු යද්දට දෙයියෝ ළඟට ගන්න හදනකොට මිනිස්සු කෑ ගහනවා. ඒක අපි දැක්ක මේ පහුගිය දවසේ ඒ ඉතියෝපියාවේ සිදුවුණු ගුවන් අනතුරදී. ඒ ගුවන් අනතුරදී මේ මිනිස්සු ටික හොඳට දෙයියෝ අදහන මිනිස්සු දෙයියන්ගේ නම කිය කියා කෑ ගහනවා. ඇයි ඉතින් දෙවියෝ ළඟට යන්න බය දෙයියන්ට ඔච්චරේ අදිනවනම් ඒක මෝහයෙන් කරන වැඩක් කියලා එතකොට තමයි පේන්නේ සතුරු සිතින් එහෙනම් යන්න ලෑස්ති වෙන්න ඕන ඒක තමයි පින්නොතුනේ ඇඩ්‍රස් නැති විමුක්තියක් ඇඩ්‍රස් නැති දිව්‍ය ලෝකයක් ප්‍රාර්ථනා කළාම පුදුමාකාර විදියට ආධ්‍යාත්මික වශයෙන් අනාථ වෙනවා පින්නොතුනේ මිනිස්සු ඒ නිසා තමයි සම්මා දිට්ඨිකව මේ මොහොතේ පවතින తত্ত্বය හඳුනා ගන්න. මේ මොහොතේ පවතින තමන්ගේ චිත්තචෛතසික ධර්ම හඳුනා ගන්න. මේ සිත පාලනය කරගන්න පින්තුනේ. හොඳ අශ්වයෙක් පාලනය කරනවා වගේ, හොඳ ගවයෙක් පාලනය කරනවා වගේ, හොඳට රතයක් පාලනය කරනවා වගේ තමන්ගේ සිත පින්නතුනේ නුවණින් පාලනය කරන්න. සචිත්ත පරියෝදපනං හිතෙහි ස්වභාවය තමයි ඉරිසියාව උපදිනවා, ලෝභය උපදිනවා, මානය උපදිනවා, තණ්හාව උපදිනවා. මේ මේ අවස්ථාවන් වලදී අකුසල සිත් ස්පර්ශ නොකොට වාසය කිරීම පුරුදු කරන්න. වෛරය උපදිනවා, පරිගැනීම උපදිනවා, නොයෙකුත් කුහකකම් උපදිනවා. ඉතින් ඒ හැම මොහොතකම පින්නතුනේ මේ මිනිස්සු කරන්න ඕන ඒ සිත අකුසල සිත් කියලා කල්පනා කරලා ඒ අකුසල සිත් ප්‍රහාණය කරන්න ඕන. එතකොට පින්නතුනේ තමන්ගේ හිත සාමකාමී වෙනවා. හිත සාමකාමී වෙච්ච ගමන් සමාජය සාමකාමී වෙනවා. දැන් මේ රටේ ඇති වුණු සියලු ප්‍රශ්නවල යථාර්ථය තමයි මිනිස්සුන්ගේ සිත සාමකාමීත්වයෙන් දුරු වුණා ඊට පස්සේ පින්නතුනේ මිනිසුන් සාමකාමී නැති වෙනවා ඊට පස්සේ රට සාමකාමී නැති වෙනවා සිත සාමකාමී කරගැනීමේ කටයුත්ත කරන්න ඔබට බස් එකේ යන එන ගමන් වුණත් මේ හිත දිහා පරීක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් එවිට ඔබ දිනෙන් දින අවබෝධ කරගන්නේ චිත්තානුපස්සනාව. ඒ කියන්නේ සිතෙන් සිත දිහා බලා සිටිනවා. ඊළඟට පින්නතුනේ හොඳින් සිතේ හැසිරීම දන්න කෙනෙකුට නම් පින්නතුනේ කරුණු කීපයක් මතක් කරනකොටම නිවන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දැන් වෙලා තියෙන මේ නිවන් ධර්මය කිව්වට වැඩක් නැත්තේ මිනිසුන්ට මේ සිත පිළිබඳව අත්දැකීම අඩුයි. පොත්වල තියෙන දේවල් කටපාඩම් කළාට සිත පිළිබඳව අත්දැකීම අඩු නිසා මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. නමුත් මේ සිතෙහි පවතින ස්වභාවය හරියට තේරුම් ගත්ත කෙනෙකුට මේ සිත ගැන කියද්දී මනාව වැටහෙනවා. මේ සිත තුළ පවතින පින්නතුනේ මවාගත්ත දෘෂ්ටි සමුදාය සංකල්ප සමුදාය මේකේ අගක් මුලක් යථාර්ථයක් දන්නේ නැති නිසා මුලා වුණු සිතින් මේක මම මගේ ආත්මය කියලා තදින් වෙලා ගන්නා වූ ස්වභාවයක් තමයි මේ මනුස්ස සිතේ පවතින්නේ. අන්නේ නොමුලාවටපත් වෙන්නට තමයි මේ සිත පිළිබඳව අපි හොඳ අවබෝධයෙන් සිහියෙන් වාසය කරන්න ඕන. නිවන කියලා කියන්නේ මේ කාටවත් අවබෝධ කරගන්න බැරි දෙයක් එහෙම නෙමෙයි. ඕන පුජ්‍යලයකට අවබෝධ කරගන්න පුළුවන් මහන්සි වෙනවා මොකද හේතුව බුදු ප්‍රජානන් වහන්සේ වැඩ ඉන්න සමයේ සත් අවුරුදු පොඩි ළමයි තේරුම් ගත්ත ධමයක් ඇයි මේ මහා ප්‍රඥයන්ටත් තේරුම් ගන්න බැරි එකක් තමයි හරියට අවබෝධයෙන් කියන උතුමන් අඩුවීම අනෙක තමයි තමන් සිත දිහා නොබැලීම සිත දිහා බලන පිනුතුනේ මේ සිත මායාවක් කියලා යථා අවබෝධයෙන්ම නිරුද්ධ වුණොත් තම සිත ආන්න එතන පිනුතුනේ ලෝකෝත්තර භාවයටපත් වෙනවා. තාම ප්‍රබල දික්ටිගත ස්වභාවයක් මිනිසුන්ගේ ශරීරයේ වෙලාගෙන ඉන්නවා. ඒකට කියන්නේ පින්නතුනේ ආත්ම දෘෂ්ටිය. එහෙම නැත්නම් මම වෙමි කියන එක. මෙන්න මේ ආත්ම දිට්ඨිය කියන භයානක මාර බලවේගයෙන් සියලු ආගමිකයෝ සියලු ජාතිකයෝ වෙලී ඉන්නවා. ඒක ඔබට බලන්න පුළුවන්. ඔය ද්වේෂයෙන්, ලෝභයෙන් ඉලිප්පෙන්නේ ආන්න ඒ සක්කාය දිට්ඨික ගතිය නිසා වෙනතුනේ. සක්කාය දිට්ඨික ගතිය මිනිස්සෙක් ළඟ කොච්චර වැඩිද ඒ තරමට ඒ මිනිස්යාගේ ද්වේෂය වැඩි. ඒ වගේම රාගය වැඩි. මෝහය වැඩි මාන්නය වැඩි පිටුතුනේ සක්කාය දිට්ඨික ගතිය මිනිස්සෙක් ළඟ තියෙනකොට බලන්න ඔය මාන්නය කියලා කියන්නේ ඇති දෙයක් නැහැ නොයෙකු જાතිය මුල් කරගෙන අනිත් જાතිය පහත් කියලා හිතනවා අපි නොහිතුවට සමහර අය එහෙම තමයි අපි අහවල් පලාතේ අහවල් වර්ගයේ අහවල් කට්ටිය කියලා එක එක ආගමිකයෝ එක එක විදියට හිතන ස්වභාවය අපි ඉතින් දකිනවා මේ සමාජයේ පවතිද්දී අඩු කොල්ල පහත් කොල්ල ලඝු කොල්ල දකිනවා එක එක මිනිස්සයා. ඉතින් අපිට නම් මේ හැම දෙයක්ම තියෙන දිහා බලලා අපිට පේන්නේ අපිට පොඩ්ඩක් hina යන එක විතරයි සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නෝනේ මේ සක්කාය දිට්ඨියෙන් විලිච්ච මිනිස්සයා අන්ධ මිනිස්සෙක්. ඒ වගේම මෝහයෙන් විලිච්ච මෝඩ මිනිස්සෙක්. ඉතින් මෝඩෙක් මොනව හිතුවා මොකද කියලා අපි ඕව දිහා බොහෝම නිහතමානීව අනතිමහානීව බලාගෙන ඉන්නවා අපි කෙරෙහි අනිත් අය කෙරෙහි කොයි විදියට බැලුවත් ඒ මිනිස්සයාගේ පිස්සුව නේද ඒ මිනිස්සයාගේ මෝඩකම නේද කියන එක විතරයි අපිට හැඟෙන්නේ ඉතින් තමන්ගේ හිතේ තමයි ওই මාන්නය කියන එක තියෙන්නේ ඉතින් පුහුදුන් සිතක පින්නතුනේ මොනම විදියකින් හෝ මාන්නයක් පවතිනවා මේ මානෙ දුරු කළ යුතු දෙයක්. ඒකෝ මානෙ දුරු කරන්න කියන එක හරි විද්‍යාත්මකව ධර්මානුකූලව කරගන්න ඕන එකක්. එහෙම නැතුව මේ හීනමානය ඇති කරගන්න ඕන එකක් නෙමෙයි. සිත ඇතුළෙහි පවතින දෙයක් මේ මානය කියන්නේ. දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය කියන ස්වභාවය දුරු වෙන්න ඕන. ඒක පින්නතුනේ මේ ඇඟ ඇතුළත මිනිස්සෙක්ගේ වැඩ කරන මහා නරක විද්‍යුත් බලයක් වගේ ශක්ති ධාරාවක්. ඒ ශක්ති ධාරාව තුල පින්නතුනි මිනිස්සු ආවේශ වෙලයි සිටින්නේ. සියලු මිනිස්යෝම සක්කාය දිට්ඨියෙන් ආවේශ වෙච්ච ආරූඪකාරයෝ. ඒකෙන් ආරූඪ වෙලා තමයි ඔය අවුරුදු ගණන් ඔය දවස පුරාම ඔය ජීවත් වෙන්නේ. සියලු මිනිස්යෝම යම් ආරූඪයක සිටින්නේ. ඒ මම කියන ස්වභාවයට බලන්න පිටුතුනේ ආරුඩේ අවශ්‍ය ගන්න පුළුවන්. ඔය මම කියන ස්වභාවයට එහෙම නැත්තම් නුඹ එහෙම නැත්තම් you කියලා කතා කරද්දී කොහාටද ඒක වදින්නේ කියලා බලන්න. අන්න සක්කාය දිට්ඨික ස්වභාවයට ඒක වදිනවා. වැදුනට පස්සේ ඒ නමට ඒ පුජ්‍යලයාට එතෙන්ට වැදුනට පස්සේ බණිනවා හරි ප්‍රශංසා හරි කරන්න බලන්න. අන්න පිටුතුනේ අර ප්‍රශංසාව හරියි ඒ බණින එක හරි තදින් හිතට වදිනවා. සිත වෙලා ගන්නවා. මොකද්ද මේ වෙලා ගන්නේ? සක්කාය දිට්ඨික ස්වභාවය. ඉතින් පින්නතුනේ මේ මානෙ දුරු කරපු උතුමෝ ප්‍රශංසාත් බාරගන්නේ නැහැ, නින්දාව බාරගන්නේ නැහැ. ඒක බාර ගන්නේ නැහැ ඉබේටම හේතුව තමයි පින්නතුනේ සක්කාය දිට්ඨික ස්වභාවය නොබලන නිසා. ඉතින් මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරන්න පින්නතුනේ මේ ඇසට කනට දිවට ඒ නාසයට ශරීරයට සිතට එන දිහා නොඇලීමෙන් බලා සිටීමේ හැකියාව ආර්ය ශාවකයාට තියෙනවාය. එහෙම නැත්නම් ඒක තවත් විදියකින් අර ධාරු චීවර හාමුදුරුවන්ට දේශනා කරා දිත්තේ විත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති ආදී වශයෙන් ඒ කියන්නේ දුටුවා දුටුව පමණයි. අර දික්ටිගත ස්වභාවය නැති නිසා රූපය වෙලෙන්නේ නැහැ. ශබ්දය වෙලෙන්නේ නැහැ. ගන්ධය වෙලෙන්නේ රසය වෙලෙන්නේ නැහැ. ශරීරයේ ස්පර්ශය වෙලෙන්නේ නැහැ සිතේ. ඒ වගේම සිතේ සිතුවිලි වෙලෙන්නේ නැහැ පින්නතුනි. ඒවා පැමිණෙනවා නැවත පහව යනවා පමණයි. ආන්න මම මගේ ආත්මය නොගන්නා වූ තැනින් හටගන්නා වූ ආර්ය ශ්‍රාවක ඥානය ලෝකයට නොඇලී නොබැස වාසය කරන නුවණ එතන පවතිනවා පින්නතුනේ ආන්න එවැනි නුවණක් තමයි මිනිස්යාට තියෙන්න ඕන ඒ නුවණ ඇති කරගෙන ඕනම මිනිස්සෙකුට සිව්පස්සේ අවශ්‍ය කරනවා පැවැත්ම අවශ්‍ය කරනවා දියුණුව අවශ්‍ය කරනවා ලෝභ ద్వේෂ මෝහයෙන් තොරව මේ ලෝභ ద్వේෂ මෝහයෙන් තොරව කටයුතු කරන කෙනා ධර්මානුකූල දියුණුවක් ඇති කරගන්නේ සමහර විට සමහර අයගේ අඥාන කමට හිතෙනවා ධර්මානුකූල භාවය අපිට දියුණුව සලසයි කියලා. ඒත් පින්තුනේ ඔබ ලබන ලාභයට වඩා ඒ අධර්මානුකූල දේ නිසා ඔබ ලබන අලාභය අප්‍රමාණයි කියලා තේරුම් ගන්න ඕන. එකක් සමාජයේ වශයෙන් ඊළඟට පින්නතුනේ සාංශාරික වශයෙන් ලබන ඒ අලාභය බොහෝම දරුණුයි පින්නතුනේ. එබැවින් පින්නතුනේ ඔබ තේරුම් ගත යුතු කාරණය තමයි ධර්මානුකූල භාවයේ දියුණුවක් ධර්මානුකූල භාවයේ පැවැත්මක් සියලු මිනිසයන් කෙරෙහිම ගොඩ නැගිය යුතුයි කියන අවබෝධය ඒක තමා තුළින් මුලින්ම පටන් ගන්න ඕන තමා තුළින් පටන්ගෙන තමන් ධර්මයේ සුව විඳින කෙනෙක් වෙන්න ඕන ධර්මයේ ප්‍රතිලාභය ලබන කෙනෙක් වෙන්න ඕන ධර්මය නිසා ඇතිවෙච්ච පෝසත්කමක් තියෙන්න ඕන දැන් මේ බොහෝ පින්නතුන් බනහනවා මම මේ පින්නතුන් මුණ ගැහුනොත් එහෙම මම අහන පළවෙනි ප්‍රශ්නය තමයි ඔබ සාර්ථකද ඔබ සතුටෙන් ජීවත් වන කෙනෙක්ද කියලා තමයි අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් ওই ප්‍රශ්නේ තමයි අහන්නේ. ඔබ කියයි අපි අවුරුදු 10ක් තිස්සේ බණ අහනවා. අපි අවුරුදු 40ක් තිස්සේ බණ අහනවා කියලා කියයි. එහෙම කියනකොට බුදු පියාණන් වහන්සේ ඔබෙන් අහනවා ඔබ සාර්ථකද ඔබ සතුටෙන්ද? ඔබ හරි විදියට මනස මෙහෙව්වා නම් හරි විදියට නුවණ දියුණු කරගත්තා නම් ධර්මයෙන් ගතයුත්ත ගතයුතු ආකාරයට ගත්තා නම් ඔබ සාර්ථක කෙනෙක් ඔබ සතුටෙන් ජීවත් වන කෙනෙක් ධර්මයේ වුණත් වරදවා ගත්තොත් පින්නතුනේ ඒකෙන් තමට හානියක් වෙනවා මිසක් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් දක්වන්න පුළුවන් බෙහෙත්. බෙහෙත් මාත්‍රාව වරද්දලා ගත්තොත් එහෙම ගත යුතු ආකාරයට ගත්තේ නැති වුණොත් එහෙම ඒකෙන් අහිතක් අනර්ථයක් වෙනවා මිසක් යහපතක් වෙන්නේ ඒ වගේමයි පිනුතුනේ ධර්මයක්. ඒ නිසාමනේ ධර්මයේ සර්පයාට උපමා කළේ. දැන් සර්පේකු අල්ලගන්න ඕන දෂ්ට කරන්නේ නැති විදියට. ඒ කියන්නේ Tamanට හානියක් වෙන්නේ නැති විදියට. ඒකවල ධර්මයේ අපේ ජීවිතයට ගන්න ඕන පිරිහීමක් ඇති වෙන විදියට නෙමෙයි දියුණුවක් ඇති වෙන විදියට ගන්න ඕන. ඉතින් මොකද්ද අවාසනාවකට අපි දකින අපේ බෞද්ධ සමාජයේ ධර්මයේ Tamanගේ ජීවිතේ පිරිහෙන පැත්තට aran තියෙනවා. ඒක හරි අවාසනාවන්ත සිද්ධියක්. දැන් මම පහුගිය කාලෙක මේ සෝමාවති චෛත්‍ය වඳින්න ගියා. මම වැඩම වැඩම කරලා එන විට ඉතින් ඔය මහා පරාක්‍රම භාව සමුද්‍රයේ තියෙන. ඉතින් ඔය සමුද්‍රයේ ඒ බොහෝ දෙනා නානවා පිරිමියෙම. ඉතින් මම පොඩ්ඩක් බලාගෙන හිටියා මේ පිරිමින්ගේ 99%ක්ම ඊටාම නරක විදියට මත්පැන් පානය කරලා ඉන්න මිනිස්සු කොටසක්. ඉතින් තමන්ගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ගත්ත කියලා කියන්නේ කොහොමද පින්නතුනි? ධර්මයේ ආශිර්වාදය ගත්ත කියලා කියන්නේ කොහොමද? මහා සංඝරත්නයේ ආශිර්වාදය ගත්ත කියලා කියන්න කොහොමද? ඒගොල්ලන්ට ඒ ගියපු ගමනෙන් ආශිර්වාදයක් සැලසෙනවා කියන්නේ කොහොමද? මේ තමයි පින්නතුනේ අඥානකම ප්‍රකට කරන විදිය. අනාගත දැක්මක් ඇති අය පිනතුනේ දර්ශනයක් ඇති අය ධර්මානුකූල දිවි පැවැත්මක් ඇති අයට දැහැමි පුණ්‍ය දහම් කරන කෙනෙකුට සුරාව අවශ්‍ය කරන්නේ වින්දනයේට සුරාව අවශ්‍ය කරන්නේ මහා හොර මැර ජඩකම් කරන මිනිස්සුන්ට මොකද හේතුව ඔවුන්ගේ සිත ඔවුන්ට වද දෙනවා හැමතිස්සෙම බොරු කියන මිනිස්සුන්ට ප්‍රාණඝාතය කරන මිනිස්සුන්ට නොයෙකුත් අවඩදාවී වැඩ කරන මිනිස්සුන්ගේ හිත ආස්වාදනීය නැහැ. එතකොට ජඩ මිනිස්සුන්ට නිරන්තරයෙන්ම මත්ද්‍රව්‍ය මත්තිස අවශ්‍ය කරනවා. ඉතින් මේ මෝඩ මිනිස්සුන්ව එකක් පාලනයෙන් දණ්ඩණයෙන් පාලනය කරන්න ඕන. අනිත් එක ධර්මයෙන් නුවණැති කෙනා අපිට පාලනය කරන්න පුළුවන්. නුවණ නැති කෙනා ධර්මයෙන් පාලනය කරන්න බෑ. එතකොට පින්නතුනේ ඒක නීතියෙන් පාලනය වෙන්න ඕන. ධර්මයෙන් පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ නුවණ ඇති අය පමණ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධර්මයේ ඥානවන්තයන් උදෙසා පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ එතකොට ප්‍රඥාවන්තයෝ ටික අපිට පුළුවන් ධර්මානුකූලව පාලනය කරන්න. දැන් මේ බණ ටික අහන පිරිස අපිට පාලනය කරන්න පුළුවන්. පාලනය වෙච්ච අය. මේ බණහන කිසි කෙනෙක් ලෙහෙසියෙන් පංච දුස්චරිතයෙන් වෙන් වෙලා වාසය කරන අය තමයි ඉන්නේ. බොහෝම අඩුවෙන් තමයි හිටියොත් කෙනෙක් ඉන්නේ. ඉතින් පින්නතුනේ ඒ නිසා මේ ධර්මය අහන් නැති පිරිස අපිට පාලනය කරන්නත් බෑ. ඥානවන්ත නොවන අය අපිට පාලනය කරන්නත් බෑ. ඒ නිසා ධම්මානුධම්ම ප්‍රතිපatti පුරාගෙන යන ධර්මකාමී පිරිස ධර්මයෙන් පාලනය වෙන අතර අනිත් පිරිස නීතියෙන් පාලනය වෙලා ස්වභාව ධර්මයෙන් පාලනය වෙලා කටයුතු වෙනවා. ඒ නිසා ධර්මානුකූලව පැවැත්මක් තියන අයට සසර සුගතියක් මෙලොව සුගතියක් ලැබෙනවා ධර්මයෙන් පහ වූ අයට සතර අපායන් අත්පත් වෙනවා. ඒ නිසා ධර්ම මාර්ගයේම ගමන් කරන්න පින්නතුන්ට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ඒ පංච බල ශක්තියින් ලැබේවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැගේවා. සද්ධර්ම ඥානය දිනෙන් දින වැඩි දියුණු කරගන්නට පින්නතුන්ට අවශ්‍ය කරන ඒ ශ්‍රද්ධා බල නැගේවා පින්නතුන්ට මේ අනුශාසනාවත් තමන්ගේ ජීවිතය ධර්මයෙන් ආලෝකවත් කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සද්ධම්ම දේශනං චිරං රක්칸තු තං සදාති දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු දස බල බුදුන් නම් සෙල් මුදුන තින් මතු වූ නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති සතතින් අරියටැඟි මග සිලිලින් සිහිල්ලූ නිතිසුව දෙන ජිනවදන් ගඟ වූ කල් ගලාවා සෞ සතන් සනහා සද්ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ